ආනන්ද හඳුරු ඇසු අවස්ථාවේදී ආනන්ද හඳුරු ඇහුවා ස්වාමීනි ඔබ වහන්සේගේ ඇවෑමෙන් බුදුරජාණන් වහන්සේ පිටුවන් පාන්නට පානවයි කියලා තව තුන් මාසකදී කරුණු කියලා ඉවරයි. ඇහුවා අපි මිස්ත්‍රීන් පිළිබඳව කෙසේද පිළිපැදී ඉත්තේ? ආනන්ද නොදකයි. නොදකයි ඉන්න. ස්වාමීන් දක්මට ලැබුණොත් කතා කරන්නට කතා කරන්නට කතා කරන්න සිදු වුණොත් ස්වාමී සිහිය ඇති කරගන්න. සිහිය සතිය ඒවා උපච්ඡතේ තප්ප. සිහිය ඉදිරිපත් කරගන්න. දැන් කතා කරන්නේ මව තරම් වයස්ගත කෙනෙකු සමග නම් මේ මගේ මව. මවත් සමගයි මා කතා කරන්නේ. එහෙම නැත්නම් සහෝදරිය ආදී වශයෙන් ඒ ඒ වයන කර්ම තමන්ගේ සිත හරි දක්වාගෙන කතා කරනවා. සීලිය තිබෙනවා නම් ඒ කතා කරන කාලය තුලදී සීයේ සීය නැති වුණු අවස්ථාවකදී තමයි අමාරුවේ වැටෙන්නේ. දිගටම සීය පවත්වාගෙන සිටියානම් වරදක් වන්නේ නැහැ. සීය එළම ගන්න. ඉතින් හැම දිනාටම ඒ ශක්තිය නැහැ. ඒ ශක්තිය නැහැ. සමහර හිතන්න පුළුවන් සමහර එහෙම ක්‍රීමුත් තියෙනවා. මෙන්න කියන අය සිටිනවා. මා දන්නවා මම සමහර පන්සල් වලට කතා වලට එහෙම යන තැන් තියෙනවා. ඒ තැන්වල මේ හාමුදුරුවෝ එක්ක නොමනා විදිහේ සම්බන්ධයක් කියන්නට ලෑස්ති මේ ස්ත්‍රීකු. හාමුදුරුවන්ට අයිති නෑ සමීර ස්ත්‍රියක් සමග කතා කරන්න. අදුදාන පුරුෂයෙකුවත් ළඟ ඉන්නට ඕන. කතා බහ කරනකොට තේරෙන කෙනෙක්වත් ඉන්නට ඕන සුෂි. එහෙම නැතුව සම්බෙදුල කතා කරනකොට ලොකු වරදක්. ඒ වරද කරන ස්ත්‍රීහු කොච්චර ඉන්නවා. සමහරු හිතනවා තමන්ගේ ශ්‍රද්ධාවෙන් කියලා. සමහර ගන්නේ නැහැ මා ඉරියට කියන්නේ කරුණ පිළිබඳව. ශ්‍රද්ධාවේ මුහුණුවරින් තමාව රවටන රාගය තමයි. ඉතින් මේවත් තියෙන්නේ. දැන් ඒක තමයි දන්නේ නැහැ. ඒ ඒ වරද කියන්නේ එකක් සලකන්නට ඕන මොකක්ද? මේ සාසනය තියෙනවා. අපිට පිළිෙන්නට ඕන ලොකු කැක්කුමක්. බොහෝ දෙනෙකුට වික්ෂුන් වහන්සේ අතරත් ඒ කැක්කුම නැතියයි. ඒ කැක්කුම කියන්නේ අනිකක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ අවබෝධ කොට වදාළ ඒ ධර්මය අවබෝධ කර ගැනීම සඳහා සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් මුළුල්ලෙහි පාරමී ධර්ම සම්පූර්ණ. ඒ සම්පූර්ණ කලේ වහන්සේට ඒ සාරා සංඛ්‍ය කල්පලක්ෂයම අත්හැරලා නිවන් ලබා ගන්නට තිබුණු මොහොතේදී ඒ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක්ම පාරමී ධර්ම පුරන්නට වහන්සේ ඉදිරිපත් වුණේ සුමේද තාපසකාරය. එසේ කලේ වෙන කරුණක් නිසා නෙවෙයි. මේ ලෝක සත්‍යයට උපකාර කිරීම පිණිස. ඒ සඳහා. ඒ සත්‍යය වහන්සේ ලබා ගන්න. ලබා ගන්න. උන්වහන්සේ ධර්මයේ දේශනා කොට වඩා. ඒ උන්වහන්සේ ඒ ධර්මයේ දේශනා කොට වඩාවේ හුදු මෙය යම් කිසි පිළිසක් ඉගෙන ගන්න ධර්මයක් හැටියට තිබෙන්නට නෙවෙයි. ඒකම නෙවෙයි අදහස. ඉගෙනීම තිබෙන්නට ඕන. නමුත් පිළිපදින පිළිපක් ඇතුලේ පිළිපැදීමක් තිබෙන්නට ඕන. පිළිපදින්නට ඕන. ඒ පිළිපදින පිළිස කොටස් හතර. බුදුරජාණන් වහන්සේ තමන්ගේ සාස්ත්‍රු හැටියට පිළිගන්නා අය කොටස් හතරක් සිටියා. වික්ෂු වික්ෂුණී උපාසක උපාසක ඒ අය මේ බුදුරජාණන් වහන්සේව පිළිගත්තේ තමගේ ශාස්ත්‍රීය හැටියට කුමටද? උන්වහන්සේ පෙන්වා වදාළ ඒ පිළිවෙතෙහි යෙදෙන්නට ඒ පිළිවෙතෙහි යෙදෙන අය අතර ප්‍රධාන පිරිස තමයි වික්ෂු පිරිස වික්ෂු වහන්සේ. උන්වහන්සේ ඒ පිළිවෙතෙහි යෙදීම ආරම්භ කරන දිනෙහිම ප්‍රකාශ කරනවා සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සත්‍ය කරණාය ඉමං කාතාවං ගහිත්වා සබ්බාජේ සමන්තත්තේ පළමුවෙන්ම කියන්නේ සියලු දුක් වලින් මිදුණු ඒ නිර්වාණ ධර්මය සාක්ෂාත් කර ගැනීම පිණිස තමන්ට මේ සිවුරු පාත්‍රා සිවුරු පිළිගෙන මාව මහාන කරන්නේ කියලා උන්වහන්සේගේ එනම් බලාපොරොත්තු අදහස් මක්ද නිර්වාණ ප්‍රතිලාභය නිවන ලැබීම නිවන් දැකීම ඒ සමාන එවන් ප්‍රකාශයක් ගිනි වූ අප කරන්නේ නැහැ අපි නමෝ කම්ම භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඊළඟට බුද්ධං කරණං ගච්ඡාමි ධම්මං කරණං ගච්ඡාමි සංඝං කරණං ගච්ඡාමි කියා රත්නත්‍රේ සරණ යනවා ඒ රත්නත්‍රයේ කරුණිය තැන් පටන් අපගේ පෙර තිබුණු தত্ত্বය වෙනස් ඒ தত্ত্বය වෙනස් වෙන්නේ නම් වශයෙන් නාම වශයෙන් හැඳින්වීම වශයෙන් වෙනස් වෙනවා අප එකෙන් සිට උපාසක උපාසිකා කියන නමට සුදුසුයි රත්නත්‍රයේ කර්මයා කර්මකට උපාසක උපාසිකා දැන් ඒ අප දෙපිරිස පාසක පාසකා දැන් වික්ෂණී පිරිසක් නැති නිසා වික්ෂ වික්ෂ පිරිස ඉන්නවා. දැන් මේ උපාසක උපාසිකා කියන පිරිස අනුගමනය කරන පිළිවෙත වික්ෂූන් වහන්සේ අනුගමනය කරන පිළිවෙතට වඩා බොහෝම තත්ත්ව වශයෙන් සමකරන විට පහළින් පිළිවෙත උන්වහන්සේ අනුගමනය කරන සීලෙත් බොහොම විශ්වාසයි. උන්වහන්සේගේ සීලයම ගතොත් උන්වහන්සේගේ සීලයම ගතොත් බලන්න. වික්ෂු සීලය මා කලින් මතක් කළේ පරාජිකාවයි ප්‍රථම පරාජිකා. දෙග්ගිනියෙකුට තමන්ගේ කාම කෝපාදිය සම්පූර්ණවා ගන්නට බැරි කමක් නැහැ. මක්නිසාද තමන්ට පුළුවන්. විවාහ ජීවිතයකට ඇතුළත් වෙලා සදාන සන්තෝෂයේ යුතුව Tamange ඒ වමනා කමිට කරගන්න. එහෙම ඉඳක් ගිහියෙකුට තිබෙනවා. නමුත් වික්ෂුවට එහෙම ඉඩක් නැහැ. ඒ වික්ෂුත්වය ලබා ගන්නෙම උපසම්පදාවට පත්වන්නේම එය සාමණේර වන්නේ. සහමුලින්ම මෛත්‍රීන් වෙන්නීම අපේක්ෂාව. එනිසා වික්ෂුවට ඒ පිළිබඳ එහෙම පිටින්ම වෙන්නේමක් පිටිය යුතුයි. එහෙම ඉතින් සමහර විට අපට උන දැන් අපි මේ සිල් සමාදන් වන දිනෙහිදී අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා ශික්ෂාපදයක් සමාදන්. ඒ සමාදන් වූ ශික්ෂාපදය ඒ වූ පරිදිම ඒ අපි ඒ ශික්ෂාපදයේ සමාදන් වූ මොහොතේ සිට පසුවදා අපි ඒ සීලයෙන් ඉවත් වන තුරු සත්‍ය මෛත්‍රියන්ගේ වශයෙන් හෝ අපට සිටිවිලි පහළ වුණොත් අපගේ ඒ අභ්‍යක්ෂචර්යා වෙන් වෙන්වීමේ ශික්ෂාපදය සම්පූර්ණයෙන් රැකුණයි කියලා කියන්නට බෑ. ඒ පිළිබඳ අඩපොඩු ඇති වෙනවා. එහෙමනම් වික්ෂුන් වහන්සේ සීලය අපි කොයිතරම් උන්වහන්සේට රැකගන්නට ආධාර උපකාර කළ යුත්තේ ඒ ආධාර උපකාර වශයෙන් කරන්නට තිබෙන ප්‍රධාන එක තමයි මොන විදියකින් හරි වහන්සේගේ සීල් විනෙන්නට උපකාර විය හැකියයි කියන කටයුතු වලින් අප වෙනවන්නේ බුදුහාමරේ ඉන්නේ සමහර භික්ෂූන් සමහර උපාසකාවන් ඒ කාරණේ තේරුම්ගෙන නැහැ තේරුම්ගෙන නැහැ ඒ නිසා බොහෝම කුළු පද ගන්නට යනවා කුළු පද සමහර විට ඒ හාමුදුරන්ගේ හොඳ කම කියන්න කියනවා හාමුදුරුවෝ හරි හොඳයි කොහොම හොඳයි මේ මොකද Taman සමග තියෙන කුළු පද සමහිත් කොට. ඒ හොඳ හාමුදුරුවෝ එහෙම ඒ තරම් කුළු පද වෙන්නේ නැහැ. එහෙම කුළු පද වෙන්නේ නැහැ. Tamanට Tamanගේ තැන තියෙනවා Taman. මගන්න ඒ හාමුදුරුවෝ. ඒ හාමුදුරුවෝ වැඩි වෙලා ඉඳ දෙන්නේ නැහැ Tamanගේ පන්සලට ඇවිල්ලා. බණ ඇහුවද ඒ කටයුතු ටික කළාද හොඳයි දැන් යන්න. වැඩි ඉඳ දෙන්නේ නැහැ පන්සලට. ඒක හම්බුනොත් මම දාන්න. මොකද ඒ තමන්ගේ රැකී ආරක්ෂාව පිළිබඳව තමන්ගේ සමහර විට භික්ෂුන් වහන්සේ ප්‍රධාන නම් වංශයේ ඒ හම්බුරන් යටතේ සිටින අනිත් හම්බුරු උන්වහන්සේලාවත් රැකගන්න තියපෑ. ඒ හම්බුරු රැකෙන්නේ නැත්නම් මොකක් කොහොමද මේ ශාසනය පවතින්නේ? අපි කියන්නේ මේ ඉන්න හම්බුරු ඔක්කොම සිංහලලා. භික්ෂුන් කවුරුත් නැති තත්ත්වයක්පත් වෙනවා. මොකද්ද ශාසනය? එතකොට මොකද්ද කියන ශාසනය? වික්ෂුන් වහන්සේ නැහැ. එතකොට ශාසන අන්තර්ධාමය. එකද වික්ෂුන් වහන්සේ නමක්වත් නැත්නම් සසුන අතුරුදහම. ගිහියෝ ශාසනය ගෙන යන්න නෙවේ. අපි ගෙන යන પરම්පරාවක් නැහැ. අපි පැවිදි මුගලන් පරම්පරාවෙන් පැවතගෙන එන පිරිසක් නෙවෙයි. ඒ වගේම අපට ඒම ඒම පරම්පරාවසෙන් පැවතගෙන එන බව අපගේ උපාසක උපාසිකා භාවයට නැහැ. වික්ෂු වහන්සේට ඒක පිළිගන්න. දැන් මේ තරම් ආందోලනයක් පවතිනවා වික්ෂුණී ශාසනය ගැන. මොකද පිළිතුරකට බැරි. පිළිතුරකට බැරි යයි. වික්ෂුණීන් දැන් නැති නිසා වික්ෂුණී ශාසනය අතුරුදහන් වෙනවා. අන්තිමට පිටි භික්ෂුණීන් ඒ පිළිබඳව කටයුතු සම්පාදනය කොට ඒ දිගටම භික්ෂුණී පරම්පරාව ගෙන ආවනම් දැන් භික්ෂුණීන් ඉන්නවයි. භික්ෂුණී නැතිව ගියා. නැතිව ගියාට පස්සේ කාටද ඇති කරන්නට පුළුවන්? කුරුල්ලේ මහත්තයාටවත් බෑ මේ බුදු කෙනෙක් වෙන්න. එහෙම භික්ෂුණී ශාසනයක් පිටවන්න. එහෙම නැත්නම් දෙන කෙනෙකුට බෑ. ඒ සේවා උපාසිකාවට හරියට ඒ කාටවත් බෑ භික්ෂුණී ශාසනයක් නැවත පිහිටවන්න. ඒ භික්ෂුණී ශාසනය පිහිටවන්නේ කවුද? බුදුරජාණන්. බුදුරජාණන්. නැවත බුදු කෙනෙක් ලෝකේ පහළවන්නට ඕන භික්ෂුණී ශාසනයක් ඉහි නැවත පිහිටවන්නට. එහෙමයි ශාසන තත්ත්වය. එහෙම නැත්නම් පොර ප්‍රමහණුන් ඉන්නවා. ඕනනම් පුළුවන් හිසකේ මුදු කරගෙන කතාවන් වස්ත්‍ර ඇඳගෙන පාත්‍රයක උත්පත්තින් අරගෙන මම මහාන වෙලයි කියලා කියන්නට. නමුත් ඒ හොරෙක්. එහෙම එක්කෙනා හොරෙක්. හොරෙක් නැත්නම් සරක්. මහානකමක් නැහැ ඒ අය. උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක් වෙතින් මේ මහානකම ලබන්නට. ඒ විහිණින් වහන්සේලා නම් විහිණි ශක්තිය මහාන වන්නට තිබෙනවා. උපසම්පදාව දෙපිරිසෙන්ම ලබන්නට ඕනේ. එහෙම එකක්. මා මේ කරුණ ටික කීවේ මේ මේ වංචක ධර්ම ගැන කතා කරනකොට මේවා අප දැනගෙන ඉන්නට ඕනේ. මේ ශාසන භාරය කියන එක තේරුණා. ශාසන භාරය කියන්නේ ශාසනයේ භාරය කියන එකේ තියෙනවා බර කියන තේරුමක්. ඒකට සාසන භාරයේ වික්ෂුන් වහන්සේට තිබෙනවා. අපටත් තිබෙනවා ඒ සාසන භාරය. තරවිති. නමුත් වික්ෂුන් වහන්සේ නැතිලා අපට ගෙන යන්නට පුළුවන් සාසනයක් නැහැ. බරපතලයේ ජීවිත දීමක් කරන්නට පුළුවන්. බැරි බැරි වැඩනේ. නමුත් කෝ සාසනික පිරිස වික්ෂුන් වහන්සේ ඉන්නට ඕන. ඉන්නට ඕන. ඒ නිසා එක උපසම්පදාව සහිත වික්ෂුන් වහන්සේ අන්තේ සියලුම ගිහියන්ට වඩා වටිනවා. මේ සියලු දෙනාට වඩා වටිනවා මක්නිසාද? ඒක උපසම්පදාව ඇති භික්ෂුන් වහන්සේ සිටිනතුන් සාධනයක් එනිසා අපි ඒ වගේ කීම තේරුම් ගන්නට ඕන. සමහර වෙලාවට ශාසනය පිළිබඳ හැඟීමක් නැහැ. භික්ෂුන්ගම නැහැ. නැති භික්ෂුන් ඉන්නවා. ඒ අය ඕනේ විදිහට කටයුතු කරනවා. ඒ එක පැත්තක් නේ. නමුත් තව ඉන්නවානේ බොහෝම ශාසනය ගැන බොහෝම දැක්කම තියෙන ආමතුතු. මේ විමුතුන්ට ළඟ මේ පදපතේ පත්‍ර මාර්ගයේ නැත්තම් සංග්‍රහවලින් කියවන්නට ලැබෙන්නේ. ඒ ඒ හාමුදුරුවෝ විතා සුළු වූ දෙයක් වරදක් දැන් භික්ෂුවකට ඉර වුණාට පාස්සේ ආහාර ගත්තයි කියලා මහානකම නැතිෙන්නේ නැහැ. මහානකම තියෙනවා. මහානකම කියන්නේ උපසම්පදාව තියෙනවා. ඉර වුණාට පස්සේ ආහාර ගැනීම වරදක්. ඒ වරද කළොත් තමයි වරද කියා පාන්නට ඕනේ, කියන්නට ඕනේ. සංඝයාට දැනුම් දෙන්නට ඕනේ. මම මේව වරදක් කළා. ඉතින් ඒක හැමදාම කර කර කියන්නද නෑ සමහර විටක මේ නොදැන හෝ නැත්නම් බොහොම අමාරු අවස්ථාවකදී ඒ ඒ ශික්ෂාපදයේ කැදුරු භික්ෂුන් වහන්සේ නමකට ඒ ගැන සංඝයාට කියත හැකි. කියත හැකි පිරිසිදු කමත් ඒක ලබන්නට පුළුවන්. හැමදාම කඩ කඩා නෙමෙයි. නමුත් භික්ෂුන් වහන්සේලා පිටිනවා. ජනක ජීවතුන් අතර නැති හාමුදුරුවෝ ගැන මා දන්නවා. ඒ හාමුදුරුවෝ එක නමක් මම අපටම කිව්වා. මොහු මට මේ ඉර හැරුණාට පස්සේ කවන්නට ලෑස්ති වෙනවා දොස්තර මහත්තයා කිව්වයි කියලා. ඒ නිසා මට මැරෙන්නට පන්සලට ගිහිල්ලා දාන්නේ මා. ඉස්පිතාලේ නැහැ. මොකද ඒ තරම් සැලකුවා ඒ ශික්ෂාපදයේ තරම්ම තමයි. යහුඳුරට කවදාවත් දෙන්නට බැරි වුණා. ඒ ගෝමනා දේවල් ඉලහරකට පස්සේ ඒ ශික්ෂාපදේ කැඩෙනවා. ඉතින් බලන්න. එහෙම ශික්ෂා ගෞරවය ඇති. වික්ෂුන් වහන්සේලා ඉන්නවා. ඒ ශික්ෂා ගෞරවය ඒ තරම් තිබෙන්නේ මොන මොන කරුණක් නිසාද? ඒ ශික්ෂා ගෞරවය ඒ තරම් තිබෙන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඒ තරම් ගෞරවයක් තමාගේ තිබෙනවා. ධර්මයේ කෙරෙහි ඒ තරම් ගෞරවයක් තිබෙනවා. සංඝයා කෙරෙහි ඒ තරම් ගෞරවයක් තිබෙනවා. ඒ කියන්නේ කුමක්ද? ශාසනය කෙරෙහි ඒ තරම් ගෞරවයක් තමන්ට තිබෙනවා. ඒකයි. අප උනත් එහෙමයි. දැන් අපි ආරක්ෂා කරන සීලයක් තිබෙනවා. අපේ සීලය, ඇතම් කෙනෙක් පංච සීලය, එහෙම නැත්නම් ආජීව අෂ්ටමක සීලය සමහරු ආරක්ෂා කරනවා විකාල භෝජනයත් එක්ක පංචශීලයේ එකතු කරලා ඒකමත් චක්ක සීලය. කවර හෝ සීලයක් අපි සමාදන්ව රකින්න. ඒ රක්නා වූ සීලය පිළිබඳව අපේ තිබෙන්නට ඕන ගෞරවයක්. ගෞරවය. අපිට කවුරුවත් ගෞරව නොකළට කමක් නැහැ. අපට පුළුවන් නම් අපගෙන්ම ගෞරවය ලබන්න. ඔබ මේ විදිහේ ශික්ෂාපද ආරක්ෂා කරනවායි කියන සීලයක් සමාදන්ව සිටින කෙනෙක්. ඔබ මේ සීලය ආරක්ෂා කරනවායි කියලා පොරොන්දු අවස්ථාවෙන් පටන් මේ මොහොත දක්වා මේ වැරදි කරලා නැහැ කියලා තමාට තමාගෙන්ම ඒ විදිහේ ප්‍රසංසාවක් ලබා ගන්නට පුළුවන් වන පරිදි කෙනෙක් සීල රකින්නට ඕන. එහෙම රකින්නේ කවුද? ශික්ෂා ගෞරවයේ තිබෙන කෙනෙක්. ශික්ෂා ගෞරවය. එහෙම ශික්ෂා ගෞරවයක් නැත්නම් එයින් අදහස් කරන්නේ මක්ද? තමා තුල සාසනය කෙරෙහි විතරම් ගෞරවයක් නැහැ. සාසනය කෙරෙහි විතරම් ගෞරවයක් නැහැ කියන එකෙන් අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි තමාගේ විතරම් ගෞරවයක් නැහැ කියන්නේ. ඒ නිසා ඒක බලන්න. ඒක තේරුම් ගන්න ඕනේ. එහෙම තේරුම් ගත්ත කෙනෙක් තේරුම් ගත්ත කෙනෙක් මේ ධර්මය තවත් හොඳින් වටහා ගන්න උත්සාහ කරනවා. ඒ උත්සාහ කිරීමක් වශයෙන් තමයි මේ වංශක ධර්ම පිළිබඳව අසන්නද මේ පිටුතුන්ට සිතක් දෙන්නට ඇත්තේ. ඒ මොකද මේ කාමච්ඡන්දේ කියන නරක ධර්මයක්. අකුසල ධර්මයක්. ලෝභයක්. ඒ ලෝභය තමා තුළ ඇති වෙනවා අප්‍රතිකූල සංඥා කියන කියන්නේ හරියට නුවණක් වගේ. නුවණක් වගේ. පිළිකුලක් නැහැ කියන්නේ. ඒ නිසා ඒ තැනට ඒ විෂභාගයේ ශරීරයක තිබෙන ඕනෑ අපවිත්‍ර දෙයක් අල්ලන්නට කැතක් නැහැ. කාමච්ඡන්දයෙන් කරන රැවටීම. ඊළඟට එනවා පටික්කුල සංඥා ප්‍රතිરૂපකාය ව්‍යාපාදෝ වංචේ. දැන් අනිත්‍යයේ ඉස්සරහිය පටික්කුල. ඒ ප්‍රතික්කුල සංඥාවෙන් කියන ඒ මුහුණ දාගෙන කාමච්ඡන්දය රවටයි. ඊළඟට එනවා පටිච්චූල සංඥා ප්‍රතිරූපකාය ව්‍යාපාදෝ වංචි. ප්‍රතික්කූල සංඥා ප්‍රතිරූපකාය ප්‍රතික්කූල සංඥාවේ කියන මුහුණු ඒ කියන්නේ මේ වෙස් මුහුණ දාගෙන ප්‍රතික්කූල සංඥාව කියන වෙස් මුහුණ දාගෙන ව්‍යාපාදයේ වංචේති ව්‍යාපාදය අපවර අවශ්‍යයි ඒක කාමච්ඡන්දයට ඉඳුරාම විමුක්ත ස්වභාවයක් ව්‍යාපාදය ඒ ව්‍යාපාදයන් ඇති වෙනවා කෙනෙකු තුල මොන මොහොනවරින්ද ප්‍රතිකූල සංඥා කියන ඒ මූලික දැන් එහෙම ඒවත් සමහරුන්ට දැන් රූප ස්වභාවයෙන් යුක්ත අය සිටිනවානේ. එහෙම අයත පමාත වඩා රූප ස්වභාවයෙන් යුක්ත අය පිළිබඳව ඇතැම් විට කියන විට ඇති වෙනවා ඒ අය තුළ දුක්නස. ඒක නිකන් Tamante කළ නින්දාවක්. එහෙම අවස්ථාවලදී ඒ අය තුල මෙන්න මේ ප්‍රතිකූල සංඥා මුඛයෙන් ප්‍රතිરૂප ප්‍රතිකූල සංඥා ප්‍රතිરૂපක ප්‍රතිකූල සංඥාව කියන ඒ ව්‍යාපාරය කියලා තමන්ට ආවා. මොකක්ද කියන්නේ? එතකොට ඒ කාදුවක් කිදෙන ලස්සන මේ අලංකාර බව කියන එක මේ ව්‍යාපාදයෙන් වසා දැමීම සඳහා කියන මොකද්ද ඕක කොහොම පිළිපුල් කටයුතුවක් පිළිපුල් කටයුතු කෙස්ලොම් නියදක් සම්මි කියලා අර ඇත්තෙන්ම Tamante ප්‍රතිකූල මානසිකාරය ඇති වෙලා නැනේ ප්‍රතිකූල මානසිකාරය නමුත් මේ ප්‍රතිකූල මානසිකාරය ප්‍රතිකූල සංඥාව කියන මේ ආකාරයයි Tamanට දක්වන්නේ ව්‍යාපාර. ව්‍යාපාරය කියලා කිව්වා. ව්‍යාපාරය කියන්නේ තරහ. තරහ. තරහව තමා තුළ උපදිනවා Tamanටම නොදෙනි. ඒකයි මේ වංචා කරනවා කියන්නේ ඒක. තමා තුළ තරහවම උපදිනවා කියනවා නම් ඒක තමයි දන්නවනේ. තමාට තරහාවක් ඇති උනායි කියන එක තමා දන්නවා නම් එතන වංචාවක් නැහැ. තමා දන්නේ නැහැ තමාට ඇති උනේ වංචා කරන තරහ වේද. ව්‍යාපාරයේ කියන එක තමාම දන්නේ නැහැ. දන්නේ නැතිව තමාව එතකොට තමන් දන්නේ නැත්නම් මේ ව්‍යාපාරයේ කියලා ඇති කරලා තිබෙන්නේ. ඒ ව්‍යාපාරය තමන් නවත්තනවා. මොන මුහුණුවර දාගෙනද රවටන්නේ ප්‍රතික්ූල සංඥා කියන මේ මුහුණුවර පැවැත්වෙනවා. අන්න එහෙම වන්නට පුළුවන් කෙනෙක්. දැන් තමාම විරූප කෙනෙක් නම් එහෙම නැත්නම් තමාට වඩා රූපවත් කෙනෙකු පිළිබඳව නම් ඒ කවුරු හරි කාගේ හරි ප්‍රසංසකව නැත්නම් සමහර විටක මේ වර්තමාන ජීවිතී නම් රූප සුන්දරියක් තෝරන අවස්ථාවලදී කොකින්තුර් බලනායට උනත් ඒ විදිහේ ප්‍රතිපූර්ණ සංඥා ප්‍රතිරූපක ප්‍රතිකූල සංඥාව උපදින්නට දෙන්නේ නැහැ. දෙන්නේ නැහැ. උපදින්නට පුළුවන්. ඒ කියන්නේ ප්‍රතිකූල සංඥා කියන ඒ මුහුණුවර කලඳගත් ව්‍යාපාදයේ උපදී. ඉපද මේ මේ ඒවා කියන්නට පුළුවන් මේ පිළිබඳව. පිළිබඳව කියන්නේ. ඒයි සමහර දේ කියන්න කොයි තරම් කාලද ඔක තියෙනවා නම් ඈ එහෙමත් කියන්නට බැරි නෑ පුළුවන් එහෙම ඒ එක් එක් ආකාර අපි එකක් පිළිබඳව අපි කතා කරනවා. අපි අද එනිසා එතනින් නවත්වමු. මම මීට පස්සේ කියන ඒ කරුණ පිළිබඳ ටික ටික කියන්න. පටික්කුල සංඥා සමාධිමුකේන තීන විද්‍යම් වහන්සේති. මේ කියන්නේ මා මේ ටික විශේෂයෙන්ම ඔය භාවනා කරන පිළිතුරුට මේ කියන ක්ලේශ ධර්ම ඒ සෝබන ධර්මයන්ගේ ස්වરૂපය ගැන ඇති වෙනවා. අන්න ඒ අවස්ථාව දැකීම වශයෙන්දී මේ කර්ම ටික කියන්නේ. මේ මා සතහන් කරගෙන ආවේ කර්ම හතයි. මේකේ 30 ගණනක් තිබෙනවා. අනිත් දවස්වල මේක වඩා ඉක්මනට ටිකෙත් තරම් දිග්ගස්සන්නේ නැතිව ඒ කර්ම ටික කියන්නට මම බලාපොරොත්තු වෙනවා. අපි අද ඒක තියෙනවා.